නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මින් දිත්තේ සමයේ සීලවන්තෝ පම්බිතා කුලානි උපසංකමන්තේ සක්කමනුෂා තස්මින් සමයේ පංචවිධානේහි බහුම් පුඤ්ඤං පසවන්තේ තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවක පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ හඳුන්වන්නේ කුලූප සංසමන සූත්‍රය කියලා. නියතකට සංගරුවණක් වැඩම කෙරවීම සම්බන්ධ සූත්‍රයක්. කුලෝප සංක්‍රමණ සූත්‍රය. මේ තේරුම යස්මින් දිත්තේ සමයේ සීලවන්තෝ පම්බජිතා කුලානුප සංක්‍රමන්ති. මහණෙනි යම් වෙලාවකදී සිල්ලුතුන් වහන්සේලා සදාවතුන්ගේ නිවසකට වඩිනසේක නම් තත්මනුෂා ප්‍රශ්නී සමයේ පංච හිතානේ බහම් පුඤ්ඤං පසවන්ති එහිදී ඒ සදහවත් බෞද්ධයෝ කරුණු පහකින් බොහෝ කුසල් රැස් කරති. මේකයි ඒ සූත්‍ර පාඨයේ තේරුම. යම් වෙලාවක සිල්ලුතුන් වහන්සේලා සදාවතුන්ගේ නිවසකට වැඩම කරනසේක් නම් ඒ සදාවත් අය කරුණු පහකින් බොහෝ කුසල් රැස් කර ගන්නවා. ඒ කරුණු පහ කුමක්ද? තත්මනුෂා චිත්තානි පසාදෙන්ති ශබ්ද සංවර්ධනිකම් විස්තරේ සංකුලං තස්මේ සමයේ පටිසදම් පටිපන්නං හෝති. පළමු කොටම ශිල්ලුතුන් වහන්සේලා දැකීමේදී සිත පහදවා ගන්නවා. මෙත් ඇසින් බලා මෙත් ඇසින් යුතුව සිත පහදවා ගන්නවා. සංගරත්නේ ගුණ සිහිපත් කර ගන්නවා. අපට තබන කීවරක් ගානේ දහසක් බැදී ප්‍රසංගයක් දෙමිඳුලේ සබා වදින්නාක් මෙන් ලෝකේ ලෝසුරා සම්පත් නෙලා ගන්න හේතු වෙන උතුම් පින්කසක් වරිනවා නේද කියලා එකේ බලවත් ප්‍රසාදයක් ඇති වේදවා. ඒ ප්‍රසාද මූලික කුසලයේ ඒ පින්නතුන් කල්ප ලක්ෂ ගණන් නිවන් දකින්නතුරු සුභති ලෝකෝත්පත්තිය ගෙනදෙන පළමුවෙනි පුණ්‍යස්කන්ධය කියලා දේශනා කළා. සක්කමනුෂා පච්චුත්තෙන්ති අභිමාදෙන්ති ආසනන්දෙන්ති උච්චා කුලීන සංවර්ධනි සම්විච්ඡවේ දෙවෙනි පින්කම නම් වාඩි වී සිටියානම් නැගිටිනවා පෙර ගමන් කරනවා ආචාර කරනවා දෙපා දුවනවා පාපිෂ දානවා අතුම් පලවනවා වඩා හිඳුවනද නමස්කාර කරනවා පවන් සලනවා මේ විදිහේ වතාවක් සිද්ධ කරනවා ගෞරව සම්ප්‍රයුක්තව නිහතමානීව ඒ කුසලයේ සසන වසනතුරු යම් දක්නතුරු ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී උසස් වංශ වර්ගීයත ලබන්නේ හේතු වෙන දෙවෙනි පුණ්‍යස්කන්ධය කියලා දේශනා කළා. තුන්වැන්නේ සත්තමනුෂා මච්ඡේද මලං ප්‍රතිවිනෝදෙන්ති මහේසත්ත සංවර්ධින සම්භික්කවේ එසේ වස්තිනෙ දස්සන අතරත හිතේ තමන්ගේ සිතේ පරිත්‍යාග කුසල චේතනාවක් පහළ කරගන්නවා වතුරු මල දුරහනින් අපි යමක් පූජා කරගන්නේ මුතියෙන පූජා බුද්ධිය පහළ කරගන්නවා ඒ මේ පූජා බුද්ධිය පරිත්‍යාග චේතනා පහළ කර ගැනීම සසර වසන තුරු ශ්‍රද්ධාවන්ත සීලවන්ත සුත්‍යවන්ත ත්‍යාගවන්ත ඥානවන්ත කරුණාවන්ත මෛත්‍රී සාගත කළගුණ දන්න සත්පුරුෂ උතුමන්ගේ ආශ්‍රය භදිනේ පාරිපාසනය ලැබෙනු මහේශාසු ජීවිත ලබන්න හේතු වෙන තුන්වෙනි පුණ්‍යස්කන්ධයයි සතරවැන්න සත්මනුෂා යථා ශක්ති යථා බලං පටිවිදන්ති මහා භෝග සංවත්නිකම් විත්තේ ඊළඟට ශක්ති ප්‍රමාණයෙන් සූදානම් කරගත්ත චීවර, පින්දපාත, සෙනසුන, ගිරන්පද ආදී යම් කිසි ඒ වෙලාවට සුදුසු කැපසාවක් දෙයක් පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග කුසල චේතනාව සතර වසනතුරු නිවන් දකිනතුරු මහා භෝග සම්පත් දිනදෙන සතරවෙනි පුණ්‍ය සම්භයයි. සත්‍යන්නේ සත්‍ය මනුෂ්‍යා පරිපුච්ඡන්ති පරිපන්සන්ති ධම්මං සුනන්ති මහා පඤ්ඤා සංවර්ධනිකම් විස්තේ සංකුලං තස්මින් සමයේ ප්‍රතිපදම් ප්‍රතිපන්නං හෝති. ඒ සීල කටයුතු නිමවා පොද සත්කාර පවත්වා සීලයක පිළිපෙනවා. බණකඩයකට සවන් දෙනවා. දහම් කඩයක් ගැන ධර්ම සාකච්ඡාවක හෝ යෙදෙනවා. ඒ කුසලයේ සසන වසන තුරු කුසාග්‍ර වෘද්ධිමත්තුන් වෙන වජ්‍රෝපම ප්‍රඥාව ලැබෙන මහා ප්‍රඥා සම්පත්තිය ලබන්න හේතු වෙන පස්වෙනි පුණ්‍යස්කන්ධය කියලා දේශනා කළා. යස්මින් විච්ඡේදේ සමයේ සීලවන්තෝ සම්බජිතා කුලානික සංකමං තීතත් මනුෂ්‍යා තස්මේ සමයේ ඉමේහි පංචවිධානේහි බහුම් පුඤ්ඤං කපවන්ති. මහණෙනි යම් වෙලාවක සිල්ලුතුන් වහන්සේලා සදහවතුන්ගේ නිවසකට වැඩම කරනසේක් නම් එහිදී සදහවත් බෞද්ධෝ මේ කියන ලද කරුණු පහකින් බොහෝ කුසල් දැස් කර ගන්නවා කියන කවසාන වශයෙන් සාදා දේශනා කළා. දැන් මේ දේශනාව අනුව අද පින්කම් පහම මේ නිවසේ සිද්ධ වුණා. වැඩිදා සංඝස්වලේ නෑ මේ විදිහේ ස්වාමීන් වහන්සේලා වඩින අතරමඟදී දානයක් පිනමා ගන්නට ලැබේවා කියලා පූර්වභාව කුසල චේතනාව පිරිසුදු කරගත්තා. උදේ පාන්දරම ස්වාමීන් වහන්සේලාට නිවස සොයා ගැනීම සඳහා පහසු පිණිස අතරමඟටම ගිහිල්ලා පිළිගත්තා. ඊළඟට නිවෙතට වැඩම කරන වෙලාවේ අහසින් දෙවියෝ සාදුකාර දෙන වෙලාවේ ගෞරව සම්ප්‍රයුක්තව පෙර ගමන් කළා. දෙපා දෙව්වා. අසුන් කනවා වඩා හොඳේවා. බුද්ධ පූජා කරැස්තුවා. දානයේ දෙදා හදා පිළිගන්නා වැළඳෙව්වා. ශාස්ත්‍ර දෝහණය කළා. වත් පිළිවෙත් සැලැස්සුවා. එවාගේ මේ පරිස්කාර භාණ්ඩද පූජා කරගත්තා. ශීලයකද පිහිටියා. බණ පදයකටද සමන් දෙනවා. කර්ම පහ මෙතන සම්පූර්ණයි. එතකොට මේ ආනිසංශ පහක් අපට අවශ්‍ය වන්නේ නිවන් ගමන සුවසේයා ගැනීමටයි. සතර වචන තුරු සුගති ලෝකෝත්තර උත්පත්ති ලැබීම නිවන් දැකීමට පාරමී පුරා ගැනීමේ අවශ්‍යතාවකුයි. එවාගෙම සතර වචන තුරු උසස් වංශවත් ජීවිත ලැබීමත් අර කාටවත් යටක් නොවේ එහෙම නැත්නම් කිසි බාධාවක් නොවේ නිර්පද්‍රතව නිවන් මඟ යා ගැනීමට උපකාරයක්. එවාගෙන සද්ධා සීල සුත්ත ත්‍යාග ඥාන ගුණ ඇති පිරිවර සම්පල් ලැබීම නිවන් ගමනට උපකාරයක්. ඒකම දාන ආදී පාරමී පුරන්න භෝග සම්පත්තිය අවශ්‍යයි. ඒකත් ලැබෙන පින්කමක් සිද්ධ වුණේ. ඒ සියල්ලටම හේතු වෙන්නේ ප්‍රඥා සම්පත්තිය. එනිසා ප්‍රඥා ලැබෙන පින්කමක්ද දැන් මේ සිද්ධ වීගෙන යනවා. මේ වාගේ පින්කම් කෙරේ මහා භෝසතාණන් වහන්සේලා පුරුදු කරපු චාරිත්‍රයක්. විශාඛා උපාසිකා මාතාව දිනක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරවා දානයක් පිරිනැමුව සියද විසේ. එතුමිය සංවාදල අනුශාසනයේ බුදු පාමුල වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වරම් මතක් ඕනේ. බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ සසාගතයන් වහන්සේලා වරම් දෙන ඇසු නෙමෙයි කියලා. නෑ ස්වාමීනි යමක් හැතන යමක් සත්‍රායන ඒකට මට අවසර දෙන්න. මේ මොනවද? ස්වාමීනි මට ඕනේ මේ සවැත් නුවරට පිටතින් වඩින සියලුම ආගන්තුක ස්වාමීන් වහන්සේලාට මේ නගරයේ වීථි ආදී සොයා බලා දැන තේරුම් ගන්න තරම් ආගන්තුක දාණය දෙන්න මට අවශ්‍ය වුණේ. ඒක. මේ සවැත් නුවරින් බැහැර වඩින ස්වාමීන් වහන්සේලාට කලස වේලාවට යාගත යුතු වන බැවින් ගම්ක ස්වාමීන් වහන්සේලාට දාන දෙන්න මට අවශ්‍ය වුණේ. සවැත්නුවර වාසී සියලු භික්ෂු සංඝයා වහන්සේට නිත්‍ය වශයෙන් සඳ දාණය දෙන්න මට අවසර වුණා. එවාගෙම සවැත්නුවර වාසී ගිලන් වෙන භික්ෂූන්ට ගිලන් දාණය දෙන්න මට අවසර වුණා. සවැත්නුවර වාසී ගිලන් භික්ෂූන්ට ගිලන් දෙහෙත් අවසර සපයා දෙන්න මට අවසර වුණා. සවැත්නුවර වාසී ගිලන් භික්ෂූන්ට උවටන් කරන භික්ෂූන්ට දාන දෙන්න මට අවසර වුණා. සවැත්නුවර වාසී සියලු භික්ෂු සංඝයා වහන්සේට වස්තුක සාතික සීවරගෙන නැතිසල පූජා කරන්න මට අවසර ඕනේ. සරත් නෝර වාසයේ සියලු භික්ෂුණී සංඝයාට දියසල පූජා කරගන්න මට අවසර ඕනේ. මේ කරුණු අටම ඉල්ලා සිටියා. එවෙනයි බුදුරජාන් වහන්සේ සුවා ඉශාකාවෙන මොන මොන විදිය ආනිසංසයක් බලාගෙනද මේ වරම් ඉල්ලන්නේ. ස්වාමීනි මට වෙන කමක තියෙන්නේ මෙන්න මේකයි. දැන් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා මේ රට තේරෙනවා මේ නගරේ තේරෙනවා. ධම්මික ස්වාමීන් වහන්සේලා වඩිනවා. ඔය ආගන්තුක ස්වාමීන් වහන්සේලා අතරින් සමහර කෙනෙක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා අපි එන්නේ අහවල් ප්‍රදේශයේ ඉඳලා ඒ ප්‍රදේශයේ අහවල් අහවල් ස්වාමීන් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ උපන්නේ කොහෙද කියලා අපට දැනගන්න ඕනේ කියලා අහනවා. සමහර විට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනි මේ භික්ෂුන් වහන්සේ තැනක උපන්න නෙමෙයි. සිල් රැකලා භාවනා කළා කෙලෙස් නැසලා රහත් වෙලා පිරිනුවන් පෑවා. එතකොට ස්වාමීන් මම ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ රහත් වූ රහතන් වහන්සේ පිරිනුවන් පෑව රහතන් වහන්සේ යම් කෙනෙක් සවැත්නුවට වැඩලා තියෙනවාද? ඉතින් මට දැනගන්න ලැබෙනවා එතකොට එකවරක් මේ කීපවරක් වැඩලා තියෙන බව. එතකොට ස්වාමීන් මම හිතනවා මම සෑම දවසේම මේ ආගන්තුක දාන, ගිලාන දාන, ගමික දාන ආදී දම් පින්කම් කරන බැවින් ඒ රහත් වී පිරිනුවන්තය ස්වාමින් වහන්සේ මගේ දාන වේලක් වළඳලා ඇති. මගේ ආගන්තුක දානයක් වළඳලා ඇති. මගේ ධනික දානයක් වළඳලා ඇති. මගේ නිත්‍ය කැඳ දානය වළඳලා ඇති. මගේ සමාපි ගිලන් දානයක් වළඳලා ඇති. ගිලන් බෙහෙත් ඖෂධාදී වළඳලා ඇති. එහෙම නැත්නම් ගිලන් ගුවටැන් කරන අදන් මේ ස්වාමීන් වහන්සේට දෙන දානයක් පරිවර්තනය ඇති. මගේ වැසකඳුවක් හරි පිළිනම් පූජා කරගන්න ලැබෙන්නේ ඇති. ස්වාමීනි මම මේවා හිතනකොට මම දන් පින්කම් කරන අදහස මට මුදුන්පත් වුණා කියලා පුදුම සතුටක් ඇති වෙනවා. ස්වාමීනි මම මේ දන් පින්කම් කරන්නේ මගේ උපස්ථා ලැබෙන ස්වාමින් වහන්සේලා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඥානයෙන් ගුණයෙන් නුවණින් ධ්‍යානයෙන් සමාධියෙන් සමාපත්තියෙන් අභිඥාවෙන් විපස්සනාවෙන් මාර්ගයෙන් ඵලයෙන් නිර්වාණයෙන් අභිවෘද්ධියට සමිනෙත්වා කියන මේ ප්‍රාර්ථනාවයි ඉතින් මම ඒ කරන දම්පින්කම් අතරින් ඒ ස්වාමින් වහන්සේට මගේ දානයක් වන්දනය ඇති කියනකොට හිතෙනවා අනේ සාදු සාදු මම පූජා කළ දානයේ පිළිගත් ස්වාමින් වහන්සේ කෙලෙස් නැසා සසර දුකින් අත මිදී නිවන් දැක්කා නේද කියලා හිතෙනකොට මට ඇතිවෙනවා ස්වාමිනී පුදුමාකාර ප්‍රීතියක්. එවාගෙම පස්සද්ධියක්. එවාගෙම හිතේ සැපයක්. ඊරාමික සැපයක්. ඒ සැපය තුළින් මම හිත සමාධිමත් වෙනවා. ඒ ත්‍යාගය අරමුණු කරගෙන නැත්නම් සමාධිමත් වෙනවා. ඒ සමාධිය තුලින් ස්වාමීනි මගේ සිතේ බෝධිපාක්ෂ ධර්ම 37ම වැඩිනවා. ඒ සමාධිය තුලින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිනවා. එවැගේම ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලයත් වැඩිනවා. සති සම්බොධ්‍යංගේ, ධම්මයේ සම්බොධ්‍යංගේ විහි සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගයක් වැඩෙනවා ඒකම සතිපට්ඨාන හතරක් ස්වාමීන් වහන්සේ හිතේ වැඩෙනවා එතකොට සම්‍යක් ප්‍රදාන හතරක් වැඩෙනවා සීලපාද හතරක් වැඩෙනවා එතමනක් නෙමෙයි එයින් මගේ සිතේ සම්මා දිට්ඨිය තවත් දියුණු වෙනවා සම්මා සංකල්පනාව දියුණු වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දියුණු වෙනවා සම්මා වායාම දියුණු වෙනවා සම්මා සති දියුණු වෙනවා සම්මා සමාධි දියුණු වෙනවා ස්වාමීනි මෙන්න මේ ආකාමිසංසේ බලාගෙනයි මම මේ සංඝ රත්නයේත වරම් ලබාගෙන උපස්ථාන කරන්න පසන්නේ මට අවසර ලැබේවා කියලා බුදුරජාණන් වහන්සේ සම්බේරයක් ඔසවන්න වාගේ ග්‍රීවයේ ඔසවලා තෙවරක් සාදුකාර දුන්නා විසාකාවෙනි මගේ ශාසනය දම්පින්කම් කරන බෞද්ධෝ මෙන්න මේ ආනිශංස බලහන දම්පින්කම් කළ යුතුයි කියලා ඒ වරම් අටම අවසර දුන්නා. ඉතින් එතුමේ වාගේ මහා පුණ්‍ය සම්භාරයක් දරාගෙන අවුරුදු 120ක් ජීවත් වුණා. අවුරුදු 123 පුදුමාකාර පින්කම් කරමින් බුදු සසුනේ අග්‍රදායකත්වයේ දිනාගත්තා. අවුරුදු 120ක්ම ජීවත් වෙලා සුවසේ පංච කල්යාණ සම්පත්තියෙන් අඩුවක් නැතුව සුවසේ ජීවත් වෙලා ආයුෂාගේ කෙලවර නිර්මාගාමී දිව්‍ය ලෝකෙ උපන්නා. එතුමිය වයස 7ේ සෝවාන් වෙලා සිටියේ තමන්ගේ මව්පියන් දිහවල ඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙන කාලේ මෙතුමියගේ වයස අවුරුදු 7යි. එතුමිය පළමුවෙන්ම බණ ඇසූ දවසේ දෙමව්පියන් නම් මේ මුතුන් මිත්තන් වෙත එකට සෝවාන් ඵලය ලැබුවා. ඉතින් අද සෝවාන් වෙලා නිර්මාණාති ජීව ලෝකේ ඉන්න එතුමිය ජීව ලෝක ජීවිතයේ මිහිලා පිහිලට යනවා. ඊළඟට කෙනෙක් පරිණිමිත වසු වර්ගයේ යනවා. ඊළඟට බ්‍රහ්ම පාරිශජ්‍යයට යනවා. ඊට පස්සේ අනිකුත් බ්‍රහ්ම ලෝකෝට ගිහිල්ලා සුද්ධාවාසයටම යනවා. සුද්ධාවාස පහේම ඉතින් එකට කල්ප ගණන් ධ්‍යාන සම්පූර්ණදලා අපනිතා ගමතලයේදී කල්ප 30000 කියලා රහත් වෙලා පිරිනුවන් පානවා. බුදුරජාණන් වහන්සේ සදාවත් බෞද්ධයන්ට ආදර්ශයේ කිනිස එවැනි සත්පුරුෂයන්ගේ ගුණ කථනය කරනවා. ඉතින් මේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගනාව මහ පින් ඇති උත්සමාවක්. ඉතින් ඒ වාගේ සත්පුරුෂයන්ගෙන් ලැබෙන බුදු සසුනකයි අපි මේ දාන ශීල භාවනා පින්කම් කරන්නේ. මේ කුසලයන්ගේ ශක්තිය අපේ සිත යොදන යොදන සමත තරමට මහත්ඵල වෙනවා. පින්කමක් මහත්ඵල වන්නේ ඊට යොදන ප්‍රඥාව මනසිකාරයේ පමණටයි. එතකොට අද මේ පින්කම කරන්නේ මේ හේරත් මහත්මයා හේ ස්වභාවයේවත් මහත්මය හැම විටම ආගමානුකූලව ජීවත් වෙමින් සාංශීල භාවනා කුසල් කරමින් තමන්ගේ ජීවිතයේ ශ්‍රද්ධාවෙන්ද සීලයෙන්ද සෘතයෙන්ද ත්‍යාගයෙන්ද ඥානයෙන්ද කරුණාවෙන්ද මෛත්‍රියෙන්ද ගුණයෙන්ද නුවණින්ද වැඩි දියුණු කර ගනිමින් මේ ලබාගත් බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්නා වූ දෙපළක්. එවාගේ මේ සහභාගී වෙලා අපේ රත්නායක මෑණියන් දිසානායක මහත්මයාගේ හැමදෙනාම එවාගේ ධර්මයේ සමයක වෙලා ධර්මානුකූලව ජීවත් වෙමින් මේ වගේ පින්කම් කරන්නේ. ඒ අර විසාකා මාසා වගේ ප්‍රාර්ථනා වගේ අපිට සෑම උදෑසනක සිල්ල තුන් දකින් ලැබේවා. සිල්ල තුන් අපිට දෝෂ පුරා දන් දී ගන්න දානවත් ලැබේවා. දන් දීමෙන් වස්තු අවසන් නොවේවා. දන් දෙමින් වඩ වඩා සිත පහදීවා. දන් දෙමින් අපේ සිතේ ආර්ය සත්‍ය මාර්ගයේ සහිත බෝධිපාක්ෂ ධර්මයන් පිරේවා. ඒ හේතුයෙන් අපට භවයක් පාසා සසර කෙටි කරගෙන ගිහින් අමාමා නිවන් සුව සාදා ගන්නට වාසනාව උදාපත් වේවා කියන සැපමින් තමයි කටයුතු කරන්නේ. ඉතින් අද මේ දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසන මේ දාන වස්තු සම්පාදනය කරගත්තා. ඊළඟට සංඝ රත්නයේ ගෞරව ආදරව පිළිඅරගෙන අසුන් පනවා වඩා හිඳුවා වැඩ නමස්කාරයෙන් බුද්ධ පූජා පවත්වා දන්තන් පිළිගන්නවා. සත්පිළිවෙත් පැවැත්වුවා පිරිකර භාණ්ඩ පූජා කළා ගමික දාන වශයෙන් ආගන්තුක දාන වශයෙන් පින්කම් සේවයක් සිද්ධ වුණා ස්වාමින් වහන්සේලා දුර බැහැර ගමන් කීපයක් මේ වඩින්නේ මේ ත්‍රිගලාරණ්‍ය සේනාසනේ තවත් තවත් තැන්වලට එතකොට ඒ වඩින ගමනට ගමික දානයක් පිළිලැබුවා එක අතිකින් ආගන්තුක දානයක් පිළිලැබුවා එතකොට අර එක ස්වාමින් වහන්සේලා ගිලංව සල්ලි කර්මයකට භාජන වෙලා මේ ප්‍රතිකාර ලබා ගන්න යන්නේ. ඉතින් ගිලන් දානෙකුත් පිළිනැමුවා. ඒ වගේම සීලයක පිහිටා බණ පදයකටද සමන් දුන්නා. අර පංචම ආනිසංස ලැබෙන්නා වූ පින්කම් කැලීම සිද්ධ වුණා. මේ සිදු කරගත් කුසල සම්භාර ධර්මයේ අගාතුනේ නිවන් මඟ ගමන් කරන බුදුසසුනේ මොනම බලවේගයකින්වත් අඳුර නොවි අතුරු දහන් නොවි යටපත් නොවි ගගනතලයේ සඳහිරු මඩලමින් බැබලෙමින් අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරමු එවැගේම ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් නිවන් මඟ පාදමේ කරමින් සසුන් පිළිවෙත් මඟ ලොවට පහදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසලයේද ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. තම තමා නමින් අභාවක් ප්‍රාප්තියම් තාක් මෞඛේ ගුරුවර බන්දු මිත්‍රාදී ඥාති කෙනෙක් වෙතොත් ඒ සෑම දිනාට මේ පුණ්‍ය ලාභයක් වේවා මෙතින් දෙලින් ඒ සෑම දෙනාද සුගති සම්ප්‍රසිද්ධව සමාපතු බෝධි ඥානයෙන් අග්‍ර අමා මහ නිවන් දකිත්වා සෑම කරුණාවෙන් පින් සමුදී ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙතින් අනුමෝදන්ව දීගෙන ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ පින්වත් සමතද සතතයෙන් දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධියකින් ශාන්ත නිවන් සුව ලබත්වා